නමුත් අපි කිව්ව පරිදි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ලිඛිත ප්‍රශ්න වලින්. කවුද? හොඳයි. පළවෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ සෝතාපට්ටි අංග ලෙස දැක්වෙන්නේ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි අචල ශ්‍රද්ධාව සහ අර්පකාන්ත සීලය නිසා සෝතාපන්න වීමට නාම රූප පිළිබඳ පිළිසිඳ දක්නා නුවණක් අවශ්‍ය කරන්නේද?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 ඒ දේ නැතුව ඒ කියන්නේ මූලික මෙතන අඩු ගානක හේතු රාශියක් නිසා ලැබිච්ච ඵල රාශියක් කියන හැඟීම අත අඩු ගාන නාම රූප දෙක වශයෙන් තමන් බලන මූල කර්මස්ථානය වෙන්කල බලන්න බැරි කෙනාට හරි අමාරුයි භාවනා කරනවා කියලා කියන්නේ. යමුණා දුක් කරනවා ඒකට භාවනාව කියෙන්නේ නැහැ.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 ඒ ගත්ත අරමුණේ මේක නම් ඉතින් ආනාපාන කියලා ලියලම තියෙනවා. ආනාපානේ වැඩි වෙලාවක් ඉන්නකොට ඒකේ කීකරු වීම තමයි වෙන්න තියෙන්නේ. ඉතින් ඒක අර බාහිර අරමුණත් එක්ක සංසන්දනය කරනකොට ගැටෙනකොට ඉන්න වෙලාව අඩු වෙනව නේද කියලා එතන පොඩි තර්කයක් තියෙනවා. නමුත් බාහිර අරමුණට ගියාට පස්සේ නැවත මූල කර්මස්ථාන ගන්න පුළුවන් නම් යෝගාවචරයගේ අසසිල පිණිස කියනවා බාහිර අරමුණට යෑමෙන් කෙලෙස් වෙදිලා නැහැ. කෙලෙසිලා නැහැ. ඒ නිසා අරමුණේම හිත දිගට තිබුණා වගේ බාරගතර කමක් නැහැ. මෙන්න මේ විදිහට වැඩි වෙලා මූල කර්මස්ථානයේ ඇසුරු කිරීමෙන් ඇසුරු කියන වචනේ නෙමෙයි ඒතර කියන්න ඕනේ එතන භාවිත කිරීමෙන් කියන්නේ ඉස්සල්ලාම මූල කර්මත්තරන හිත දෙමෙට ඇසුරු කිරීම කියනවා. ඒකට භාවිත බහුලීගත කරනකොට ඒක සංසිඳෙන්න පටන් ගන්නවා. ඒ නිසා යෝගාවචරයට ඕන කරලා තියෙන්නේ මේ දැනුම අඛණ්ඩ ගතිය එතන සති මාත්‍රාව අඛණ්ඩ සතියක් පාටපත් කිරීම සති මාත්‍රාව කියන්නේ ඒ ඒ වෙලාවෙ පිහිටන සතිය වේපුල්ල සතියක් පාටපත් කිරීම සති චරණයක් ඇති කරගන්න එක ඉතින් ඒ නිසා මෙතෙක් ලබාගෙන පැනලා තිනවා මොකක් කඩයිම් කඩලු ඒකේ හිතේ ශක්තිය ඇති කරගෙන වැඩි වේලාවක් මේ අසුර අරමුණ ඇස්බල්මින් තබා ගැනීම ඇසුරේ තබා ගැනීම භාවිතා කිරීම තමයි කරන්න තියෙන්නේ. එතකොට අනිවාර්යයෙන් මේ සංසිද්ධියම සිද්ධ වෙනවා. එම යෝගාවචරයාගේම තුන්වෙනි ප්‍රශ්නය ඔබ වහන්සේ මීට පෙර සබ්බාසව සූත්‍රය ඇසුරෙන් දේශනාවක් කර තිබේද? මට මතක විදිහට ඔව් කියලා තමයි කියන්න වෙන්නේ කරලා තියෙනවා. මේ වෙනකොට ඇත්තටම මේ ආකයිව්ස් එහෙම නැත්නම් පුරා කරන ඔක්කොම බණ අපේ ඉන්ටර්නෙට් එකට ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. නිස්සාරණවණේ කරපුවා. දැන් මේ වගේ පිටතැන් වලට කරපුවා පිළිබඳව මම සාමාන්‍යයෙන් කරන්නේ අනකොට මෙහෙන් වார்த்தාවක් අරන් ගිහලා නිසන්වන ගබඩාවට දෙන එක නමුත් අර පිටදි කරපේ වගේ සමහර අඩුපාඩුකම් තියෙනවා නැත්තම් ඔක්කොම දැන් මේ නම් කරලා තියෙනවා ඒකව සබ්බාසව සූත්‍රය පිළිබඳව තොරතුරු තියෙනවා ආම්දුනේ මේ සබ්බාසව සූත්‍රය ඇසුරෙන් ප්‍රශ්නයක් ඇහුවට කමන්නේ නැද්ද?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 මේක ළඟ තියෙනකන් අවෙක්කප්පසාදයක් එන්නේ නැහැ. ඉතින් අනිතරම මෙව වමාරකකා වමාරකකා ඉන්නවා. එතකොට ධර්මයේ බුද්ධ රහමතෝ කෙරේ සංඝයා කෙරේ සීලයේ පිළිපද නොසලන සද්ධාාවක් එන්නේ ඒ වගේම මේ සැක නිසා එයා ඊටාම විශාලට එක්කෝ නැත්නම් ඊටාම තුනීවට හිතාගෙන ඉනවා මම රකින්න ඕනේ සීලයේ පිළිපදව.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 ඒ කියන්නේ අමූලික සද්ධාවක් නෙවෙයි මේ කියන්නේ. අඥාන උපේක්ෂාවක් නෙවෙයි මේ කියන්නේ. හොඳට දැක දැනගෙන ඇති අදාහගත් එක. ඒකෙම මේ වැඩේ කරගෙන යන්න මෙන්න මේ සිල්පද ටිකයි මට ඕන කරන්නේ. නැත්නම් මේ හික්මීම මට ඕන කරන්නේ කියන එක එයා දන්නේ නැත්නම් අව탁සිරු අධිශක්සිරු පොඩි පොඩි දේවල් නම් ප්‍රශ්නයක් නෑ ලොකුව වෙලා සැලෙනවා නම් ඒ නොදැකීමම අවිද්‍යාව වශයෙන් පෙන්වන එක තියෙන තාක්කල් විද්‍යාව පහළ වෙන්නේ නැහැ. ඉතින් 아무ත් වැඩ කරගෙන යන කෙනෙකුගේ මෙවුව පිළිබඳව වෙනස් ආකාරයට දැකීම යෝනිසමනසිකාරය හිද්ද වෙන්න පුළුවන්. ඒ වෙලාවට ඔය කියන අඩුපාඩු කණ්ඩික නැති වෙලා නිසි දැක්ම, නිසි ආකාර දැක්ම වුණොත් දස්සනා පහතබ්බ වශයෙන් පෙන්නලා තියෙන මූලික සංයෝජන තුන දුරු වෙන්න ඉඩ තියෙනවා.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 එයා දන්නවා මෙන්න මේ ටික කරන්නේ නැත්නම් විශේෂයෙන් කියනවා නම් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව හැදෙන්න ඔය සම්මා දිට්ඨි සම්මා සංකප්ප හරියන්නේ. අනුල නැටුවට හරියන්නේ නැහැ කියන එකයි මම කියන්නේ. අනුල කොච්චර ඇඟලුවට හරියන්නේ නැහැ. ඒක හොඳයි. ඒක ඒක අනුලට දෙයි. අනික් කට්ටිය කොච්චර කෙරුවක්වත් කතා කරනවා මුළු මුළු ගැන්නේලා. මොකද ඒගොල්ලෝ හිතනවා මේ දැනගෙන කතා කරන අහුවෙලා කතාට විතරයි වැරදි කියලා. ඉතින් ඒ වගේ දේවල් ඇඟෙන් එන්න නම් එයා මේක සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කෙනෙක් එක්ක දකින්න ඕනේ එහෙම දක්නාසුළු කැපකිරීමක් හැසිරීමක් කරන්න ඕන. ඒක තමයි ඇත්තටම බුදුරජාණන්සේ පිළිගන්නේ. ඊට පස්සේ බුදුරජාණන්සේ ගණන් ගන්නේත් නැහැ මේ මනුස්සයා. ඒක තත්තරපත් වුණාට පස්සේ බුදුරජාණන්සේ ගණන් ගන්නෑ. යකින ගඟට වැටිති කොටේ කොහොමඩක්වත් දැන් මුහුදට යන්නේ ආයෙ මං අත දාන්න දෙයක් නැහැ මම මේ දඟලන්නේ හදන්නේ ගනුදෙනු කරන්නේ සීක තත්ත්වයටපත් වෙනකම් පතුරට පස්සේ ආ සේකයි සේකයි කියලා කියන්නේ අනිවාර්යෙන් ප්‍රතිපදාව ඉන්නේ. ඊට පස්සේ තමයි යා භවනා ජීවිතයක් හැඩගහගන්නේ. යා දන්නවා මේ දේ කරන්නේ මොකටද කියලා මගේ වචෙන් කියන බොක්කෙම දන්නවා. කවුරුත් කියලා දෙන්න ඕන කමක් නැහැ. ඉතින් එන්න පළවෙනි කඩේම තමයි සෝවන් මාර්ගය කියලා කියන්නේ. මේ කෙටියෙන් කියනවා නම් හාමුදුරනේ දස්සන පහතබ්බ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාස තුන කෙරෙහි තියෙන සැකය නැති විකර ගැනීම. නෑ ඉතින් විචිකිච්ඡා කියන්නේ සැකේනේ. සැකේ ඕකෝක කෙරේ උන සක්කාය දිට්ඨිය පිළිබඳව අපි මේ වැරද්දක් ඇත්ත කියලා අල්ලගෙනයි මේ දඟලන්නේ. ඒකේ ඇතිතතු දකපු දවසේ ඒක අල්ලන්න ඒක පිළිබඳව ඔය තියෙන සෙනෙහස නැති වෙලා යනවා. සක්කාය දිට්ඨිය කියලා අපි හොරෙක් තමන්ගේ පුතා කියලා වරද්දාගෙන මේ දඟලන්නේ.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 රහත් වුණ කෙනෙක් ඉන්නා නේද? ඒ හැමදෙනේ ඒ ඒ දර්ශන දර්ශනෙන් ඵලයකට පැමිණිච්ච කෙනෙක්. ආ ඊට එහා ගියා ඒ කියන්නේ ඇත්තට මේ බාහ්‍ය දාරුචිරියගේ එයා ඒක ඇහෙනකොටම අරහත්ත්වයට වෙනකම්ම ගියා. ඊට ඉස්සෙල්ලා එයා ගොඩාක් කල් තපස් ජීවිතයක් ගත කරලා තිනවා අවුරුදු 27ක්. ඊටාම දුෂ්කර ජීවිතයක් හැබැයි සම්මා ප්‍රතිපදාව නෙවෙයි. නමුත් බුදුම විදියට කැප වෙලා කටයුතු කරලා තියෙනවා. මොකද පෙර ආත්ම වලින් මේ භුණුවක් තිබිලා තියෙනවා. නමුත් නියම ආර්ය මේ වශයෙන් සීල ශික්ෂා සමාධි ශික්ෂා ලැබිලා නැහැ. ਸਰවඥාන්සේ කියනකොට මේක මේ හරියටම රබර් රටේ කරවලා තිනවා.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 ඉතින් ඒගොල්ල මොනව උගන්වනවද කියන දන්නේ නැහැ. උගන්වන හොඳ පැත්තකුත් තියනවලු. දැන් හැදෙන ළමයින්ට ඒ බුරුම බුරුම නෙවෙයි මේ අරාබිකරේ ළමයින්ට ඒ ආරම්මගේ ඇසුර නිසා ඒ ආයම්ම දන්නවා අරාබි බව නලවන්නේ කොහොමද කියලා. බබා නලවෙන්නේ ඒකට තමයි. හැබැයි වෙන ආයම්ම කෙනෙක් ගත්තා නම් ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඉන්න කාලේ ඒ මේ වයසට ගිය කෙනෙක් එකපාරට හීබ්‍රු භාෂාව කතා කරන්න පටන් ගත්තලු. අහලත් නැතිලු, දන්නෙත් නැතිලු. ඉතින් ඔක්කොමලා කිව්වලු ගිය ආත්මේ හීබ්‍රු වෙලා ඉඳ ඇති. එහෙම නැත්නම් මොනවාරි වයර් මාරුලයි කියලා. ඉතින් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඒව ගණන් ගන්නෑ නේ. පුනරුත්පත්ති ගණන් ගන්නෙත් නැහැ. දෙයයන්ාසෙ ගණන් ගන්නෙත් නැහැ. එයා හොයනවා යනකොට ආයම්ම හීබ්‍රු ජාතික ඉඳලා තියෙන්නේ.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 චිත්ත ද්විපාදයේ තියෙන එක නා සද්ධාය ද්විපාදයේ විරිය ද්විපාදයේ තියෙන එක නා වෙන වෙන විදිහට යන්නේ. ඉතින් මේ සාමූහික භාවනා වැඩ පිළිවෙලක් යනකොට මේක හරියට පට බේර ගන්න බැරි එකනා තමන්ගේ වාහනේ පෙට්‍රල් උනාට ඩීසල් වක් කරලා ඉතින් ස්ටාර්ට් කරන්න බලන්න.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 අපි කවදාකවත් අපේ ශරීරයට සැපත් දෙන්නේ නැහනේ අපි මේක මීහරකෙකින්ගේ වැඩ ගන්නවා. අස්වාභාවික විදියට ව්‍යායාම වල යොදවනවා. කාමයට යොදවුවට පස්සේ මේක දෙපැත්තෙන් පත් වෙච්ච ඉතිපන්දම් වගේ. නමුත් හොඳ පටලයට වාඩි වෙලා මම මේ සුවසේ වාඩිලා ඉනවා කිව්වට පස්සේ ඇත්තටම කියනවා වෙස්ටර්න්ස් රට ඉතින් දෙන්න බෑ. මොකද හේතුව ඒ තරම මේ කායට වෛර කරනවා. ඒගොල්ලන්ට දන්නේම නැහැ. අපි මේක ආගමික වතාවතක් විදිහට කියනවා. හොඳට පట్టල වෙලා පట్టලෙදියා බලනවා. මේ ආනාපානට දාන්න කියලා තමයි හුඟ දෙනෙක් මේක ප්‍රශ්න කරගෙන තියෙන්නේ. මොකද මේ කය ඇතුලේ තියෙන එක තමයි ආනාපානේ අඩු ගන්න කයට දාලා ඒකේ ඉන්න පුළුවන් නම් ඔය ආනාපානට දාන ආනිසංස සේරම මේකේ තියෙනවා.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 විතක්කය සහ ਵਿਚාරය යනු කුමක්දයි සතිය කුමයි කුමක්දයිද සතිය තුනී වී යන විට ඒමට එය බාධා කරන්නේ කෙසේදයිද පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මම ඒ ප්‍රශ්න කරමින් යනවා අපි දැන් මේ කතා කරපු විතක්ක ਵਿਚාර පිළිබඳව අදහස මාදීද? එහෙම නැත්නම් තවත් ඒ කියන්නේ මේ වෙනකොටත් අපි ඔය ওই ප්‍රශ්න තියෙන බව දන්නේ නැතුව විතක්කේ නම් කරා ඒ ටික දිරව ගන්න පුළුවන්ද කියලා.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 බල්ලා මැට්ටෙන් හරි ගමන්නේ මීය අල්ලලා. ඊට පස්සේ හිතනවා ඒ අදත් අර වගේ අල්ලයි කියලා. ඒ අල්ලන්න බෑ. ඊගා දවසට අපි ළඟ අද අපේක්ෂා වැඩිකම නිසා හෝ පරිසර සාධක සකස් වීම නැති නිසා හෝ අපි බලාපොරොත්තු වෙන ඈත තියෙන තැනක් අල්ලන්න අහුවෙන්නේ ඒක නිසා කියලා තියෙනවා ඒක අහුවෙන එකත් වාසියට ගන්න.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 ඒ මෙකැනිසම් එක නැති වුණාට ඩෑෂ්බෝඩ් එකේ වැඩේ කරදයි. බොනට කරලා වැඩ කරගන්න බැරි වුණාට ඩ්‍රයිවිං ලයිසන් එකට ප්‍රශ්නයක් නැහැ. නම් හම්බෙලා තියෙන පරණ වාහනයක් නම් අරව ගැන පොඩ්ඩක් දැනගෙන ඉන්නේ හොඳ නැත්නම් මේ මතකයි බරභාගේ කොහෙද යන කාලේ නතර වෙලා රැහැතිස්ස නිදිමරුව මත මතකයි මොකද්ද ඒ කවියක් තියෙන්නේ තිස්ස මහා රාමයේ නිදිමරුවා මන්දවාකාරණා යන්න අපේ නෑ ඒක නෙවෙයි මේක ඊට ඊට වෙන එකක් ඒත් නන්දාමාලි ටිකම තමයි මතකයි තිස්ස මහරාමේ ලොරි ලොරි භාගයේ මට තමයි හඳුනේ. ඒ සින්දුවේ තියෙන්නේ. අනේ ගැලරිටි කියන්නකෝ. මන්දනාව කාරණාව යන්න අපේ වන්දනාව මට හරි පාළුයි ළඟ. ඒක මට හොඳට මතකයි. මොකක්ද? බර භාගයේ ලොරි භාගයේ මග හිටියා යනකොටම රෑ මා රෑ මේ රෑ යාමේ නිදි මරුවා තැන් තැන් වල තිස්ස මහරාම ඒ මොකද ඒ ලොරි භාගයක් නම් අරන් තේරෙන ඉතින් අපිට ඩෑෂ්බෝඩ් එක ෂුවර් කරන්න.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 ඉතින් ඇත්තම දැන් විශේෂයෙන් මේ වගේ උගත් පිරිස වලට යනකොට ඒක කියලා දෙනවා බය නැතුව. ඉස්සර ඒක ගුරු මුස්තියක්. ඒක දෙන්නේ ඒ දෙන්නද කියනවා භාවනා කරලා ආනාපානේ හිත දාන්න. ඉතින් හොඳ දක්ෂ මේකන ගුරුවරයාගෙන්ලා කියනවා මේකයි කියලා දෙනකොට මේකත් එක කියලා දීපන්.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 ඒ කියන්නේ අනික් අරමුණින් ගලවලා ඕන එකට නංවන එක. ਵਿਚාරය කියලා කියන්නේ ඒ අරමුණට ගිය බව දැනගන්න මොකක් හරි එක්ස්පීරියන්ස් එකක් ඕනේ. මොකක් හරි ඒකේ ටච් එකක් ඕනේ. අන්නේ දෙක තියෙනවා නම් අපිට ෂුවර් දේවල් කොච්චර වැඩි වුණත් මට ඕන තැනට හිත ගියා මට ඕන තැනට හිත ගිය බවට ලකුණක් තියෙනවා කියලා.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 නමුත් සක්මන ඊතා ප්‍රිය කරමි. මේ தත්ත්වය වෙනස් කර ගැනීමට උත්සාහ දැරුවද තවමත් සාර්ථක නොවුණි. මේ කරුණාකර අවවාද මේට කරුණාකර අවවාදයක් පතමි. තෙරුවන් සරණයි. ලියලා තියෙන විස්තරය බලනකොට නම් වාඩි වෙලා ඉනකොට කයේ විස්තර වඩා දැකලා තිනවා සක්මනේ විස්තරට වැඩිය. හොඳට සතිය පිටලා තියෙන්නේ කයි. නමුත් දැකලා තියෙන්නේ නරක දේවල් නිසා හිතලා තිනවා කයේ සතිය පිටලා නැහැ කියලා. කයේ ඉනකොට ඉන්න බෑ පණුව දෙකට කැපුවා වගේ නලියන ගතිය විතක්ක මේක මේ විද්දච්ච කුකුච්ච එනවයි කියලා කියන්නේ දම්බ රත්තරන් අස්පනා අපිට දැකපොට ඒක ඔක්කොම සතිය කෘත්‍යය.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 පරියන්කෙන් හම්බ සක්මණෙන් හම්බෙන අත්දැකීම් මිහිරි. ඒක නිසා වැරදි නිගමනයට ඇවිල්ලා තිනවා පරියන්කේ සතිය නෑ. සක්මණේ සතිය තියෙනවා කියලා. මම දන්නේ මේක විග්‍රහ කරලා දුන්නට මේක දිර වෙනවද වැටෙනවද කියලා. නමුත් මේක තමයි කරන්න පුළුවන් විග්‍රහය. එතන හැමදෙන්නේ මේ ඒ වේදනාවත් විපස්සනා කරන්න පුළුවන් නේද? නෑ විපස්සනා කරන්න ඉතලා සතියට අහුවෙලා තියෙනවා නම් අඩු ගානේ මේක ප්‍රයෝජනේ ප්‍රයත්නේ ප්‍රතිඵලයක් බව තේරුම් ගත්තට පස්සේ ඕන දෙයක් කරන්න පුළුවන්. එහෙම නෙවෙයි ගිහිලා තියෙන්නේ මේක වැරදි නරක දෙයක් දැකපු නිසා ඒක මේ විස්තර කරන්න අටුවාචාරින් වහන්සේලා මෙන්න මෙහෙම නිදර්ශනයක් ගෙන හර පානවා.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 ඒ සාංශය හතර සීසිය බලනකොට හිලක් හම්බ වෙනවා. ඒකට මස්සා කියනවා මේ අන්සර් කියනවා මේක තමයි ගන්න ඕනේ. මේක මේ බලනවා මේ පාත්‍රය හිලක්. ඉතිහාස කියනවා එහෙම තමයි සංස ඕක ආයසරයට තෙල් ටිකක් ගන්නකොට හරියනවා. වෙල්ඩින් කරලා නැතුනොත් හරියනවා. එහෙනම් ඕකෙන් මෙච්චර ගාණක් අඩු කරන්නකෝ. ඊට පස්සේ හොඳට බලන තව ඉලක්ක හම්බ වෙනවා. ඊට පස්සේ කියනවා දැන් තමසේ මේක අඩු කරන කියලා බලනකොට තව ඉලක්ක නේ. ආ තව ගාණක් අඩු කරනවා. ඊට තව ඉලක්ක හම්බ වෙනවා. ඒ හිල් තනු වෙච්චාම මිල අඩු වෙන නිසා හිල දැකීම වාසිද අවාසිද කියලා.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 දැන් මේක එක හිලක් අනිත්‍යයි. තව හිල දුකයි, අනාත්මයි. එහෙමනම් අරකට අර ගන්න දෙන්න කැමති නෑ. ඒක නිසා අපි මේ ජීවිතේට ආස වෙලා තියෙන්නේ මේ අඩුපාඩු දැක්කේ නෑ. ඇඟ දැන බලන්නේ නැතුව අපි ටෙලිවිෂන් එක දිහා බලා හිටියට ඇඟ රිදෙනවා දැනෙන්නේ නෑ. දාන් අදින දාන් ලෑල්ලකට වාඩි වෙන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් ගමේ දාන් අදින ගැටව හපන්නෝ. උණ්ඩ ඇඟේ ගාය දැනෙන්නේ නැහැ. ඇඟට හිස දැම්මට පස්සේ සතිය පිහිටියට පස්සේ තමයි මේක උද්දේ ඉඳලා වද දෙනකන් හැන්ද වෙනකන් වද දෙනකන් උදාහරණගෙන උදේට කසපාර 100යි මධ්‍යහන කසපාර 100යි හැන්දෑවට කසපාර 100යි තීන්දුව කරු රාජධනුවමක් මේකට ලැබිලා තියෙනවා.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 කරුණාකල විනිශ්චය ඉක්මන් කරන්න එපා. කරුණාකලම විග්‍රහ කරන්න යන්න එපා. ඒ විග්‍රහ කරන විනිශ්චය කරන ගතියේ තමයි යේසුස්වන්සේ කිව්වේ තොපි තහනම් ගෙඩිය කාලා අදින් පස්සේ තොපිට සම්පූර්ණ පාරාදීසය අක්කපයි කියලා. තානංගයි ගෙඩි කෑවනේ මොකක්ද ඒක කියන්නේ fruit of knowledge කියලා කියන්නේ.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 ඒචයික නැති කරන්න බනහලත් බෑ භාවනා කරලත් බෑ ධර්ම සාකච්ඡාව පමණමයි. ධර්ම සාකච්ඡාව පමණමයි. ඒකවත් හරියට ප්‍රශ්නේ ඇහෙන්නේ කර්ම ගෙවිච්ච දවසට. කර්ම ගෙවිච්ච දවසට ප්‍රශ්නේ ඇහෙන්නේ. ඒකට උත්තර ලැබුණොත් හොඳයි. ඒතකොට දෙනවා අනේ මේකත් එක්ක කොච්චර මෙහෙම කකා කකා ගිහිලා තියනද කියලා. කර්ම කියන්නේ අමුතුම දෙයක් යනවා බලන්න. ඉතින් මට කියන්න දෙන්නේ මගේ අර්ථකථනය මෙච්චරයි හොඳට භාවනා සිද්ධ වෙලා තියෙන පරයන්කේ මේ දුක මැත්තේදී ඒක Tamanට මිහිරියාවක් වෙයි. ඒ නිසා ඒකත් එක්ක ඉන්නවනම් හොඳට මතක තියාගන්න මග අර ගන්න බැරි තරම් සතියක් පිටවලා තියෙන්නේ පරියන්කේ. ඒකට සාදර වෙන්නයි කියලා. ඊළඟ ප්‍රශ්නේ ප්‍රශ්න දෙකක් තියෙනවා. හඳුනේ ගරු ස්වාමින් වහන්සේ පරයන්කේදී සිතුවිලි ගලාගෙන එන විට ඒවා සිතුවිලි ලෙස ලේබල් කළ යුතුයද නැතිනම් ඒවා දැක දැක නැවත මූල කර්මස්ථානයට යා යුතුයද මූල කර්මස්ථානයේ පේන තෙක් අහලක තියෙනවා නම් මෙනෙහි කරන්න එපා මූල කර්මස්ථානේ යට කරන චප්ප කරගෙන හිතවිලි විතරක් ආවොත් මෙනෙහි කරන්න. වේදනාව වලටත් ඒ විදිහටම ගන්න, සද්ද වලටත් ඒ විදිහටම ගන්න. මෙනෙහි මෙනෙහි කරනකොට හැමදේම බාධාවක් වෙනව නේද? මූල කර්ම. ඉතින් එතකොට වෙලා ඉවරනේ. හිතවිලි ඇවිල්ලා තමන්ව චප්ප කරගෙන ගියොත් මෙනෙහි කරලා පාලනය කරතර ගන්න. එහෙම නැත්නම් ඒව ගණන් ගන්න එපා මූල කර්මස්ථානේ පමණක් මෙනෙහි කරන්න. දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි ධාන මට්ටමේදී පවා කිසිම શબ્දයක් නොඇසේද? පෙරවන් සම්. ඒක හරි අමාරු වෙදෙන්න යන්නේ නැතුව කියන්නේ. ඒක නිසා අර පළවෙනි එක පළවෙනි ප්‍රශ්නේ විසඳගන්න. ඒක දෙවෙනි එක හම්බ වෙයි කියලා මට කියයි. මේක අඟහරු ලෝකේ බ්‍රහ්ම ලෝකේ කල්පන්න හදනවා වගේ අර පැත්ත එකක් මේ පැත්තේ තියෙන ඕක තමයි පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ කියන්නේ දෙවෙනි කල්පනා කරගෙන භාවනා කරලා. ආනපාන කොහෙද මේ ධ්‍යාන වරනකොට සද්ද ඇත්තෙම නැත්තම් මේ කනේ කර්ණිකාවද සවුත් වෙලා ඇතේ නීගා වැටේද සවුත් වෙන්නේ නැත්තම් සද්ද නැති වෙනවද? ඉතින් ඕවා කල්පනා කරනකොට කොහෙද ආනපානයක් කරන්නේ? ඒක ධානයක් ලැබුණාම කියන්න පුළුවන් නෑ හඳුනේ යාළුවන්ට මට නෑ දැන් වුණාම නම් කියත හැකි පළවෙනි ප්‍රශ්නෙට එතකොට පළවෙනි ප්‍රශ්නේ කොටෙන්න හම්බෙන්නේ නැහැ. මොකද පළවෙනි ප්‍රශ්නේ කියන්නේ තාම හම්බෙච්ච තිබ බඩ කේන්දරේ හදන එකනේ. ඉතින් කොල්ලයි වේ කොල්ලෙක් වෙයිද කෙල්ලෙක් වෙයිද බ්‍රහ්ම මූර්තියන් හම්බෙයිද කියන්න බෑ. ඉතින් කේන්දර ගොඩක් හදන්න වෙනවා. අදිසි බලනකොට බබා බඩේදී මැරිලා නම් ඒ නිසා මේ පළවෙනි ප්‍රශ්නෙට උත්තර දෙනකොට මම හිතනවා දෙවෙනි ප්‍රශ්නෙට උත්තර ලැබෙනවා.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 සතියෙන් ඊතුව සිතෙහි ස්වභාවය බලා සිටීමටද උත්සාහ කළෙමි. පෑ භාගයකට පමණ පසුව සිත එකලස් වී ආනාපාන සතිය ඔස්සේ සිත පැවැත්වීම. අංක 1 මේ වේලාවේදී මා අනුගමනය කළ මග නිවැරදිද? අංක 2 නොයසේ නම් කළ යුතු හොඳම දේ කුමක්දයි පැහැදිලි කර දෙන්නෙන් ඉල්ලා සිටිමි.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 ආයෙ හදපන් ඉච්චරයි. ඒකට ආයෙ මේ ලේකෝ සෙට් එකට මේක ආයෙ පළවෙනිට ගනි ඊගාට මේක ගනි කියලා ක්‍රමයක් නෑ. ලේකෝ සෙට් එක ගැන කොයි කාලත් කොයි කාට පිට කරතයි. ඒකේ ඕන එකක් හදන්න පුළුවන්. හැම වෙලාවෙම කඩනවා. කඩ කඩ හදනකොට අපිට ගෑ උල්ලුවන් තරෙන් කඩපම් බැවිලා බෝ કોઈ જાතින් කැඩුවත් මං හදනවා. අන්න ඒකට භාවනාව ඒකට ක්‍රමසහවිදි නෑ. ඒ පටන් ගන්නකොට කියනවා මෙන්න මෙහෙම මෙහෙම කරගෙන යන්න. ඉතින් ඒක නිසා යෝගාවචරගේ නාම නිර්මාණ ශිල්පය එහෙම නැත්නම් අවස්ථානුචිත ප්‍රඥාව යෝනිසමනසිකාරේ මුන්නම හේතුවක් නිසාවත් මේ ක්‍රමසහවිදි රත්තරන් මේ මේ සමීකරණ වලට පාවා දෙන්න එපා. ඉස්සලම් ප්‍රශ්න තේරුම් ගන්න මගේ හිතේ කලස් වෙලා නැහැ. නැත්නම් සතිය පිටුල්ල නැහැ. දැන් මට ඕනේ කරලා තියෙන සතිය පිහිටවන්න නම් ඊගා ළඟ තියෙන උපකරණ ටික අරගන්න වැඩ කරන්න. ස්කවුටින් තමයි තියෙන්නේ. එහෙම හරි ගසෝ මේක මේකට මෙහෙම අනිවාර්යයෙන් මෙහෙම නම් මෙහෙම කරන්න ඕනේ කියලා නැතුවම නම් නෙවෙයි ක්‍රම ඇති.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 ඊට පස්සේ පුළුවන් බවුන්සරයක් වෙනවා. ඊට පස්සේ ෂයි බෝල්ලයක් වෙනවා. අපිට කියන්න බෑ. අපිට තියෙන්නේ බවුන්සර කෙනෙකුට මේ බැට් එක නිකන් ලෑල්ල අල්ලලා ෂේප් වෙනවා. මම කවදාවත් ක්‍රිකට් ගහලා නෑ නිකන් මේ බොරු බොරු හිතන්න එපා. බේරෙනවා මිසක හොඳ වෙලාවක් ආවනේ ඇදලා එරියා. අනික් වෙලාවට කියලා සාදි සෞත්තු විනි අම්බ මාව අවුට් කරුවයි කියලා. අරයට බැලලා තියෙන වැඩක් නෑනේ. එතනින්ද මේක ක්‍රිකට් කියන්නේ ඕනෝකට. ක්‍රිකට් කියන්නේ තමයි එන දෙයට සූදානම්. ඒ නිසා පළවෙනි පැය භාගෙ මං කියනවා ඉතාමත්ම සාර්ථකයි. ඒ තමයි තේරෙනවා කිසිම දෙයක් නෑ ඔක්කොම අරියාදුට පිටලා තියෙන තත් බලාපොරොත්තු අතහැරලා නෑ. විවිධ ක්‍රම කරනවා. කෙරුවට පස්සේ ඔන්න වැඩේ හරියනවා. ආම්දුනේ මේ ප්‍රශ්නේ මම හිතන්නේ යෝගාවචරයන් කීප දෙනෙක් මහලා තිබුණා. සිත එකලස් කර ගැනීමට බොහෝ වෙලා ගත විය කියලා. දැන් හාමුදුරුවෝ දේශනා කරා මේ ළඟ තියෙන උපකරණ ටික පාවිච්චි කරන්න කියලා. ඒ වගේ අවස්ථාවක මොකක්ද හවුනදී පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඔව් කියලා තියෙන මම සද්ද තියනකොට සද්ද තියාම බලයි. නැත්නම් හිතේ තියෙන නොසන්ඩාලකම තියා බලයි. නැත්නම් අනිත්‍ය අනිත්‍යම් කියලා බලන්න. නැත්නම් අසුබ වශයෙන් බලනවා. නැත්නම් මරණානුස්සතිය බලන්න. ඉතින් අපි ළඟ තියෙන ටූල්ස් ටිකක් ඔය. ඒක ඔය එකට හරි දාලා බලනවා.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 ඒකේ තීර එකක් හදන්න බෑ ඒකෙන්. එයාට ඒ වෙලාවේදී හරි ගියා. මේක හැබැයි මූලධර්මයක් වශයෙන් පාවිච්චි කරන්න පාව දෙන්න එපා. උපකරණ තියෙනවා ගොඩක්. ඒකේ දැවෙන ප්‍රශ්නකුත් තියෙනවා. අපිට තියෙන්නේ මේ ප්‍රශ්නට උත්තර එනකන් අපි කම්බිනේෂන් මාරු කර කර කාඩ් කොට්ටම් බෙද බෙදා ගහන එකයි කරන්නේ. ඒක තමයි මම හිතන්නේ අපි කාටත් තියෙන මිස්කන්සෙප්ෂන් එකක් තමයි. අපි නිතරම හිතන්නේ හිත එකලස් කරගත්තම භාවනාව හරියට වෙනවයි කියන එක. ඒක. නෑ නේ එහෙමනම් මේ ඕගොල්ලෝ ගංජා ගහලා නෑ. ඊගෙන ගැහුවට උදේ වෙනකන් ඉන්න පුළුවන්ලු මම බැලුවා මට වදින්න ඒක. බලා ඔය බලවත්තේ බලාගෙන ඉන්න පුළුවන්ලු. ඒ කියන්නේ ගත්ත මාත්‍රකාව දිගේ උදේ වෙනකන් කතා කරගෙන ඕන. ඒකනම් ඕනේ කරන්නේ. ඇයි මේ එක්ස්ටසි වලට බනින්නේ? ඇයි ඩ්‍රග් ඇඩික්ෂන් වලට බනින්නේ? ඇයි ඇල්කොහොල් වලට බනින්නේ? ඇයි දේවයන් ඇදහිල්ලට බනින්නේ? ඒක දින්න පුළුවන් නේ අපිට.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 ලොප්පෙලා යනවා. වියකී යනවා. හොඳට පේනවා. ඉතින් ඒ වෙලාවේ උණු උණුවේ වැඩ යන වෙලාව. නමුත් ඒක හරීම ටැක්සි. පුදුම විදිහට එක්සෝස් කරනවා. ඊට පස්සේ ටික වෙලාවක් පස්සේ ආයේ හති අරින්න ඕනේ. ඒ හති අරන වෙලාවේදී ආර ප්‍රශ්න මොනවාක්වත් ගන්න නැහැ.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 දිට්ටි අන්තවාද සීලබ්බත අත්තවාද අත්තවාද සීලබ්බතයන් කියනකොට එහි ඇලෙන විදිය උදාහරණයකින් තේරුම් කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි. තෙරුවන් සරණයි. මේකෙදී අර මට මතකයි මේකට අපි මේ මාංකඩවල සුදර්ශන ස්වාමීන් වහන්සේ කියපු බණක් මේ ඇහුවා. ඒකෙදී කියනවා ගඟේ ගහගෙන යන මිනිහෙක් ඕ නැව කැඩලා මුහුදට වැටිච්ච මිනිහෙක් හරි පාවෙලා තියෙන කොටේ අල්ලන්නේ කොටේට ආසාවෙන් නෙවෙයි. මැරිලා නැතුව ගොඩේලා ඉන්න ඕනේ. සයින්සයි අල්ලන කොටේ බණුව ගහව එකක් වෙන්න පුළුවන්. තෙල් ගෑවිච්ච මජන් ගෑවිච්ච කොටයක් වෙන්න පුළුවන්. කොටේ අල්ලගන්නේ වෙලාවේ තණ්හාවෙන්ම නෙවෙයි. වතුරට නොඇටි ජීවත් වෙන. මේ අල්ලන හැම එකක්ම තණ්හාව තියෙන්න ඕනයි කියලා. ඒකට තමයි කාමෝපාදාන කියන කාමෝපාදාන අල්ලන කොටේ ලස්සනයි. නමුත් බේරිලා ඉන්න ඕනකට අල්ලන ඇල්ලිලි හැම එකක් වෙනවා අත්වාද දික්ටි. එහෙම නැත්නම් සීලබ්බත වශයෙන්. එතකොට ඒ දේ ඇල්ලුවේ ඇයි කියලා එයාට තේරෙන්නේ නැහැ. ඒක පරණ ගෙනාපු Javaකට ඇල්ලිලා තිනකනේ. ක්ලේශ මේ පුරුද්දකට එනත උපනිෂේ සම්පත්තියකට අහු වෙලා තියෙනවා. ඉතින් මම මේ කියවහම ඔයගොල්ලෝ hina වෙන එක වෙන්නේ. මේ සමහර කොල්ලෝ මේ කැත කෙල්ලන්ට ප්‍රේම කරන්නේ කොහොමද කියලා මට ප්‍රශ්නක් තියෙනවා. මියාකට කණ්ණාඩි දාලා නැසෝද මේ යකෙක් අල්ලගෙන හැබැයි මේ මිනිසෙන් අහනකොට කියන මේ ප්‍රශ්නේ මට නෑ කියලා. ඒ සංසාරගත චීනෝ ඒ දෙන්නගේ මොකද්ද බැඳීමක් දැක්කට පස්සේ අහම්බේකට පුතුමාකාර ප්‍රේමයක් කරනවා.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 පෙරදිනේ බස් ස්ටෑන්ඩ් එකේ ජෝර්ජ් ජීද සිල්ලා උයනේ තියෙනවා කානිවල් එකක්. එළියට දාලා බලනකොට ඇස් දෙක මෙච්චර විතර ඇති. පස්සේ මම විජහට ගියා පස්සේ ගිහිල්ලා තියෙන යනවායි කියලා. අනේ අර ළමයා කොහොම හරි කරලා පහුවෙන් දා මට ලියුම් එවනවා තවත් දවසක් උදා වෙයි කියලා පොතකුත් එවලා බෝගම්බර වැවරවුමේ යන්න එන්නේ කියලා කියලා තිබුණා. හැබැයි මම දන්නවා වැහැදිලිව මම වගේ කියන්න ඕන. මොකද ඊළඟ පැත්තක හිටපු ළමෙක් මම තමයි අවසල ගත්තේ. හැබැයි සංගීත සම්දර්ශය කරන නිසා ලයිට් ඔෆ් කරලා තිබුණේ. නමුත් ලයිට් එක දැන් ඩයිල්ල බලනට යකා. ඉස්සෙල්ල වැදෙන්නේ නැත්තේ වෙන මොකක් හරි. ඒකට මෙතෙන් එනෝනම් කාම උපාදාන තමයි මං හිතපු රූපේ නෙවෙයි.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 ඒ ඒව හිතුවෙන යාන්ත්‍රණයක් තියෙනවා කියලා බුදුහාමුදුරු කියනවා. අපි කියන්නේ නෑ නෑ ඒ යාන්ත්‍රය මගේ බාහනේ අර්ථය තියෙනවා. කැළම නැත. කැළම නෑ. ඒ නිසා ඒ මේ ඒ උපාදාන මට්ටමට යනකොට අපි නිකන් නූලෙන් උඩ මොනව නැටෙව්වත් රූකඩේ නටනවා. නූලේ සූත්‍රය යන්නේ.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 150ක් අපි ගෙනාවු කර්ම ශක්තිය නැත්නම් දෛවයේ 150ක් හැදිච්ච පරිසරයේ. ඉතින් අර දෛව දෛවඥෝ කියන නෑ 150ට වැඩිව දෛවයේ කියලා. පරිසර විද්‍යාඥෝ කියනවා 150ට වැඩිය පරිසරයේ කියලා. දැන් මේ චාල්ස් ඩාවින් කිව්වේ ඔක්කොම පරිසරයේ. කාල් මාක්ස් කිව්වේ 100%ක්ම පරිසරයේ. පරිසරය බලපෑම නැත්නම් මනුස්සයා හොඳයි. පරිසරේ පන්ති සටන් නිසා උග්‍ර වෙලා තියෙනවා. අරයා කිව්වේ natural selection one upmanship එහෙම නැත්නම් survival of the fittest පරිසරට හැඩ ගැසීම නිසා තමයි මේ තීරණ වෙලා තියෙන්නේ කියලා. සර්වඥාන්සේ සඳහන් කර තිබුණා මේ ජීවිතේම විස්තර කරන්න බැරි කොටසක් තියෙනවා. ඒක නැති උනායි කියලා විස්තර කරන්න බැරි නෑ. හැබැයි සර්වඥාන්සේ කියනවා ඒ ටික සද්ධාවෙන් කියලා පිළිගන්න. ඔබට පස්සේ තේරෙයි මේ ටික නම් සාධනය කරන්න ඕන ආරහටිය සද්ධාවෙන් පිළිගන්න වෙනවා. ඒක දිහා බලනකොට අපිට මට හිතෙන දේ කාගෙද වැරද්දක් දැන් මගේ වැරද්දක් වෙන කෙනෙක් දකින්නට මම කාගෑර වැරද්දක් දකින්න මට ඇත්තටම අයිතියක් තියෙනවද කියලා. මොකද එයා දැනගෙන කරනවත් නෙමෙයි හැබැයි එයා අපිට පේන්නේ මනුස්සයා හිතාමතා කරනවා වගේ. මොන් ගියා නෙමෙයි ග්‍රහය අරන් ගියා කියලා තමයි කියන්නේ. ඒ වැඩේ හොඳට මේ මනුස්සයා බල තේන නිසා කියනවා මිනිස්සෙගේ විනිශ්චය කරන්න සිද්ධිය නොදැන ඉන්න ඕනේ. සිද්ධිය හොඳට දැනගත්තොත් මනුස්සයාට අනුකම්පාවක් ඇති වෙන්නේ.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 දිග නමක් තියෙන වයිසා කියලා. ඒ මාසේ අනාත්මය ගැන දෙනවා විස්තරයක්. හැබැයි විනාඩි 56ක විතර ටියුබ් එකේ අන්තිම විනාඩි 5 6 දෙන්නේ මුල් ටික බලනකොට මේ මනුස්සයා මේ සූෆික් මිනිස්සු හම්බෙලා භාවනා කරලා ඉඳන් 76 කියන මම සෝවන් වුණේ. ඉරි කිට්ටු වචනක් පිනියා කියනවා.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 බෑනේ. ඒගොල්ලෝ අපි ළඟට ඇවිල්ලා දන ගහලා සපස්සිට ගන්න එපයි. බලනකොට අපි දන්නේ නැහැ හරි වැරදි කියන දන්නේ නැහැ. මොකද මාෂා කතා කරන අනාත්ම ගැන විස්තරේ ඒ මූජි කියන මනුස්සයා කියනවා එයාත් කැරිබියන් ජාතික මිනිස්සෙක්. ඉඳලා තියෙන හැබැයි ඥානජීත කවුද කියන කෙනෙක් අවුරුදු 5ක අන්තිම ඩියෝටර් ඉඳලා තියෙනවා. දැන් ඔය රවුල කෝනාරි මේ කතා කරන කෙනා මට ඇත්තටම මට කතාට කරන්න ඕන කමක් නැහැ කාගවත්. නමුත් මිනිස්සු ළඟට එනවා. ඉතින් ඇවිල්ලා කියනවා මට ඔය ටෙන්ෂන් එක තියෙනවා, මට ෆ්‍රස්ට්‍රේෂන් තියෙනවා. ඉතින් මේ මිනිස්සු කියනවා පුළුවන් නම් මට ඔක දීලා යන්නකෝ. බැරිලු ගෙනියන්න ඕනේ යට ඒක. එයා කියනවා උඹ නිකමට හිටපන් ටෙන්ෂන් එකට බෑ උඹේ මනස නැතුව ජීවත් වෙන්න. උඹේ මනසට පුළුවන් ටෙන්ෂන් එක නිසා ජීවත් වෙන්න ඉච්චරයි මට කියන්න තියෙන්නේ. ඒක හඳුනේ අර දස්සනා පහතබ්බ වලට උදාහරණයක් නේද? පැහැදිලිවම මේ මනුස්සයා කියන දේ මයි ළඟට එනවලු විවිධ උගත්තු. ඒගොල්ලෝ කියනවලු මම මෙච්චර පහසුකම් හොනවලා ටෙන්ෂන් ඊට පස්සේ යා කියනවා ඔයාගේ ටෙන්ෂන් එක පැස් පැරසයිට් කෙනෙක්. එයාට ජීවත් වෙන්න පුළුවන් මනස විතරයි. හැබැයි මනස කියන්නේ සූර්යයා වගේ එකක්. ඒකට පුළුවන් ටෙන්ෂන් එක නැතුව ජීවත් වෙන්න. ඉතින් ඔබ ටෙන්ෂන් එක නැතුව හිටපන්කෝ. එයාගේ මුළු ජීවිතේම ටෙන්ෂන් එක තමයි. ඉතින් කියන්නේ ඒක ඕන නැහැ කරගෙන යන්න. එයා කියනවා අහසේ බලාකුලේ මේක දීලා බලාකුල නැතුව අහසට ජීවත් වෙන්න පුළුවන්. බලාකුළු කොච්චර ගියත් අහස කෙලෙසෙන්නේ නැහැ. ඉතින් මොකටද ඒ බලාකුළු ගන්නටන්නේ? කොච්චර වලාකුළු ගියත් හිතන අදහස කෙලෙසේ කියලා.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 ඒක අපි මේ ditthi උපාදාන කරගෙන ඉන්න එකේ අපි මොන විදිහේ චිත්‍ර රූපයක්ද මවාගෙන ඉන්නේ මේ සිංහල බෞද්ධයයි කියලාගෙන. මේක ගලවන්න බෑනේ. සිංහල බෞද්ධයා කියන එක ගලවන්න ගියොත් අපි හිතනවා මේ දේශ විරෝධී, ಜಾති මාමක විරෝධී අර මේක. ඉතින් මේ මේ හරුපේ තියාන කොහෙන්දද? බුදුහාමුදුරුවෝ සිංහල බෞද්ධෙක්ද? හරි හරි අමාරු හැමෝට හිතන්නේ ඒ කියන්නේ මුස්ලිම් අය අකුසල් කියනවා අපි බෞද්ධයන් අකුසල් කියන අකුසල් කෙලස් කියන දේවල් නිර්වචනය කරන ආකාරය මුස්ලිම් එක්කනේ දන්නේ නැහැ නේද එයා කොහොමද කෙලස් ප්‍රහීන කරලා සක්කාය අපි කෙලස් කියන තියෙන දේ හරි කියලා කවුද කිව්වේ දැන් මම අපි මේ කෙලස් කියන එක අපි ප්‍රහීන කෙරුවයි කියන එක හරි කියලා අපි මොකේට සාපේක්ෂවද කියන්නේ මොක මොකද්ද අපේ මේ ප්‍රමාණ කරන්නේ බුදුහාමුදුරෝ දේශනා කරපු හින්දා අපි පිළිගන්නවා.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 ඔය නිවන කියන concept එක අයින් කරන්න ඕනේ. ඒක තමයි නිවන හම්බෙන්නේ. ඉතින් අපි දැන් මේ නිවන කියන එක ප්‍රමාණ කරන එකට ගත්තොත් මේක බෞද්ධකම නැහැ නේ මේ වචනේ. එහෙම නැත්නම් ඒකේ තියෙන ඒකට අන්තර්ගතව කතෝලික එක විදියක් ඕන විදියට අර්ථකථන දෙන්න.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 ඒ කියන්නේ දේශනාවක් අපිට අහලා ඒ විදිහට යන්න ඕනේ. දැන් සමහර එකේ උනිසා ශක්තිය අරගෙන එනවනම් එයාට බුදු බුදුහාමුදුරෝ කියන කෙනා දකින්න ඇති ස්වාමීන් වහන්සේ අපි වචනේ නොකියුවට. ඔය ඒක නිසා මම කියන්නේ එයාට ඒ ප්‍රශ්නේ ඇතුව සාකච්ඡා කරලා තමයි අපිට කියන්න තියෙන්නේ එයක් එක්ක.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 අපිව හිතානේ ඉන්නේ රාමුව. ඒක බුදු ලස්සනට බුදුරජාණන් විස්තර කරලා තිනවා ඔබ සද්ධාවෙන් යමක් පිළිගත්තට සද්ධාව තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා සද්ධාවේ නැහැ කියලා පිටපොදේ පිටත් කරපු දේ තුල සත්‍ය තියෙන ඉතින් අටුවාචාර්ය වාසිකන ඔය කියන්නේ බෞද්ධ සද්ධාව නෙවෙයි අනිකුත් සද්ධාව බෞද්ධ සද්ධාව මුකින්ද බෞද්ධ සද්ධාව අනිකුත් සද්ධාවම නෙන්නේ ඒ පිළිබඳ සද්ධා වීරිය සද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨින් ජන්තකදී පහම අපි තීන්දුව කිරීමට ගන්න යාර කෝදු මීටර කෝදු පහම බුදුදහස කියනවා හොරබඩු හොර වෙන්න ඉඩ තියෙනවා ඒ නිසා උඹ යමක් දිට්ඨියකට ගත්තනම් ඒක මිච්ඡා දිට්ඨියක් වෙනවා උඹ ඒකේ මනින තාකල් මට කාදාකත් මිනිස්සේ දකින්න බෑ උඹ දකින්නේ දිට්ඨියක්මයි ඔබට කවදා හරි ඒවා පැත්තක තියලා මේ අනික් මනුස්සයෙන්නත් ඕනේ දිට්ටියක් ගන්න අයිතිවාසිකම තියෙනවා. ඒකට සම වෙන්න කිය ගමන් නම් ඔබ දිට්ටිය වශයෙන් බේරිලා. ඒ මනුස්සයා බේරිලා නැද්ද අපි දන්නේ නැහැ. ඔබ දිට්ටිය වශයෙන් බේරුණු උඹ ළඟ තියෙන කාට ඔක්කත් පීඩා කරන ගතියක්වත් එයාට එහෙම වෙන්න බෑ කියන ගතියක් නෙවෙයි පුළුල් දිට්ටිය. මම කියන්නේ කාමදී උපාදාන වෙනකොට දිට්ටි උපාදාන අපිට වැටෙන හැටි අපි දන්නේ නැතුව. ඒ වගේම සීලබ්බත උපාදාන ඒ වගේම ආන්දන ඒකටත් මේ අත්පාද සීලපත දෙකටත් උදාහරණ දෙක. අත්පාද කියලා කියන්නේ මම හරි කියලා කියලන්න. මම මේකට උනන්දු වෙන සෑහෙන කැප කරන යමක් කමක් උපයාගත්ත කෙනෙක්. අනික් කටියට කරන්න බැරි මේ මිනිස්සු උනන්දු වෙන්නේ නැහැ. මේ මිනිස්සුන්ට ඕනකමක් නැහැ. කියලා අපි මේ වන්නප්මන්ෂිප් එකක් ගන්නවා. එකම කෘත්‍ය කරන්නේ බුදුහාමර මේ ලස්සන පැති කොට වලට පෙන්නනවා. මොකද එතකොට තමයි අපිට comparative knowledge එක එන්නේ. එකම තමයි ඒකේ පැතිකඩ පෙන්නනවා. ඔය මේ නේව අත්තුක්කං සේජිනෝ පරම් වම්බේති.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 සම්මා කියන වචන දෙන අර්ථය පුලුල් මනසක් හදනවා. අපේ අර පටු පරාසය අපිට පරාසයක් තියෙනවා. ඒක පුළුවන් තරම් පළල් කරන එක පාවාදීමක්වත් අඥාන උපේක්ෂාවක්වත් බයට කරන දෙයක්වත් නෙවෙයි. බුදුහාමුදුරුවෝ අපිට නිදර්ශනයක් පෙන්නලා තියෙනවා. අපිට පෙතක් පාර දෙලා තියෙනවා. සතියෙන් බලපන් choiceless කරලා. පුළුවන් තරම් එහෙම පතෝ ඒතන. ඒකෝට ඒකේ ඒ පහසුව දැනෙනවනේ. ඊට පස්සේ සාක්ෂාත් කරන්නේ කරපන්. සීලබ්බත කියලා කියන්නේ මේ භාවනා කරන්න බෞද්ධ වෙන්න ඕනේ. මේ සිල්පද රකින්න ඕනේ. අට සිල් ඉන්න ඕනේ. ආදි වශයෙන් අපිට සිල් සීල වෘත කරගෙන එහෙම නැතුව සීලයෙන්ම ඒක හම්බුවේ කියලා හිතනවා වගේ. එහෙම නෙමෙයි අපිට සමාධියට ගියාට පස්සේ තමයි දන්නේ සමාධිය ආව නම් සීලේ හරි. ආ ඒකට තමයි සීලේ කියන්නේ. සමාධියට යන්නේ නැතුව මේ මේ ශිල්පතරයක් කොත් සමාධිය ලැබෙනවයි කියලා බුදුසෙනාසේම රිලේෂන්ෂිප් වෙන්නලා නැහැ. මහසි සයිඩෝ අහනවා. මම දැකලා තියෙනවා හොඳම පොත මම පරිවර්තනය කරුවේ කොච්චර සිල්වත් වෙලා කොච්චර කාලයක් ඉන්න ඕනේ කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවද කියලා අහනවා සමාධිගත වෙන්න. කී තප්පරයක්වත් ඕනේ දැන් පන්සිල් අරගෙන අටසිල් වෙන පන්සිල්වත් නැහැ කියලා හිතමු. පන්සිල් ඇවිල්ලා සීසන් වෙන්න කොච්චර වෙලා යනවද සමාධි පටන් අරගන්නේ. අටසිල් අරගෙන ඒක මිදෙන්න එහෙ නැත්නම් සීසන් වෙන්න කොච්චර කරන්නේ. මේ මේක පෙන්වන්නේ නැහැ. ඒක නිසා මේ සංසතිය උප ඇමතිවරයාට ඒ වෙලාවේදීම සීලෙ පිළිබඳ අදිෂ්ඨානය ආවන ඒකෙන්ම ගියා.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 කෙලෙස් නැතුව වේලිලා නැගිව තිබුණාට ඒකෙන් අපිව මේ ඉද්දෙන්නේ නැහැ, කිපෙන්නේ නැහැ. ඒක තමයි බුදුරජාණන් කියන්නේ. ඒක තව තව උස්සන්න පුළුවන්. කොච්චරද කියනවා මරණ වේදනාව ඉවසන්න පුළුවන් මට්ටම. ඒක තමයි බුදුහාමුදුරන්ගේ හර්ඩල් එක. මරණ වේදනාවත් ඉවසන්න පුළුවන් මට්ටමට ගිය දවසේ මූර්තේ හරහා ගියාම අන්න අමූර්තේ පේනවා.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 එතකොට මට අල්ලතයි. නිින්ද ගිහිල්ලා හරි කම්මැලි භාවනාවක් වගේ දෙයක් දැනුණා. සද්ද තියෙනවා, හුස්ම රැල්ල තියෙනවා. මේක නිකන් ඒකට මොකුත් රියැක්ට් <clears throat> කරන්න නැතුව ඉන්න පුළුවන්. ඒ වගේ තමයි තිබුණේ. ඔය කියන්නේ ඒකට මෙතෙක් කරුවේ උනේ ජීවිතය කියලා කියන්නේ මේ අරසාව කියලා කියන්නේ කාමයේ කියලා කියන්නේ රියැක්ෂන් එක තමයි. දැන් අපි බලනවා රියැක්ට් නොකර සිටීමේ හැකියාව. ඒක තමයි choiceless awareness කියන්නේ. evenly suspended attention, uh, suspended decision. ඔය තාටිය බලන්න එපා විනිශ්චය කරන්න එපා. එමෙ ඉන්න ඉන්න ගියාම පුදුම ඉවසීමේ ශක්තියක් වැඩි වෙනවා. ඒ නිසා ඉවතන්නා නිවන් දකි කියලා කියනවා.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 නමුත් මම දැන් බලන්නේ අම්මා තාත්තා විදියට නම් ඒක කුමරු කුමරියන්ගේ වැලි කෙලියක් නේ. හැබැයි ඒ ආය කට්ටියට විහිළු කරන්න යන්න බෑ. ඒකට ඒගොල්ලන්ට තර්ජනයක් වෙනවා. බුදුජානනාංශ අපේ දිහා බලන්නේත් අපි මේ වැල්ලේ මාලි වැලි මාලිකා හදන කුමරු කුමරියන්ගේ වැලි කෙලියක්.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 දීර්ඝායස ලැබේ. ළමයි ඇති නොකර හිටියා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක මම ඒ ඕක ඇති උරාට පස්සේ ඒකයි බුදුදහම කියන්නේ ජීවිතය ඇති උනාට පස්සේ මරණ නැති කරන්න බෑ. එකක් කරත හැකි ආය ජීවත් නොවෙන්නේ ඉතින් ඒකත් අවසනාවන්ත වචනයක් නේ. ඒක නිසා උන්ට දරුවෝ කියන නෙමෙයි දාන දෙන්නේ කෙලස් කියලා.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 බල්ලා නැන්නේ අඩුවනේ වලිග හරි වයින්නවනේ. දැන් අද තියෙන දෙමාපියන්ට ප්‍රධාන ප්‍රශ්න තමයි හැම දරුවෙක්ම දෙමාපියන්ට වෛර කරනවා. ඒක ඒක නැත්තම් දරුවෝ නෙවෙයි. ඒ දරුවෝ දෙමාපියන්ට සහ ගුරුන්ට වෛර කරන එක අද තියෙන අවුට්කම් එක. ඒක ඔයගොල්ලෝ කොක දන්නේ නැහැ නැත්තම් ඔයගොල්ලන් කියන්ට ලැජ්ජාවී ඉන්නේ. දරුවන්ට කියනකොට නම් උන්ට තේරෙනවා මේ ස්වාමීන් වහන්සේ නම් කොහොම හරි මගේ කේන්දරේ බල්ලා තියෙනවා වගේ කියලා. නෑ කේන්දරේක ඇහැටි. ඉතින් ඒ උදේකට දෙමාපිය මොකට ඉන්වෙස්ට් කරන්නේ? ඇමරිකාවේ දෙන්නෙක් එකතු වෙච්චාම දැන් එකමාරයි ළමයි හම්බ වෙන්නේ. පොපියුලේෂන් එක බෑලා. ඒ කාමෙන් නැතික නිසාවක්වත් මොකක්වත් නිසා නෙවෙයි. ඒගොල්ලන්ට තේරෙනවා මෙච්චර ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා අන්තිමට හම්බ වෙන්නේ මේක නම්. ඒක දන්නවනම් ඒක නෙවෙයි මෙතන ප්‍රශ්න තියෙන්නේ. ඒ දරුවන්ගේ කලවය විවාහ කරනක මගේ මට choice එකක් නැහැ. මට හම්බුනොත් අවස්ථාව මම කරන්න ඕනේ. නොවුනයි කියලා මට කරන්න දෙයක් නැහැ.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 ඉතින් ඒ විදිහට මේ දෙකේ කෘත්‍ය දෙකක් තියෙනවා. දෙකම බොහොම සියුම් දෙකක්. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ අපි මෙල්බන් කට්ටිය සාකච්ඡා කරනකොට ඔය මේ කොහොමද එක එක අවස්ථාවල නැති වෙන්නේ කියලා වීතික්කම පරිඋත්ථාන අනුසය කියලා ඉස්සෙල්ලා ප්‍රශ්නේ. එහි ස්වාමීන් ඒක අර අපි කට්ටිය චිත්ත චිත්ලයි අපි කට්ටියම ඩිස්කස් කරා.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 නෑ නෑ මේක දැන් මේ දැනෙදින වලත් ප්‍රශ්නයක්. මෙල්බන් වලටම දෙන්න බෑ ඒක. අම්දුනේ ඊළඟ ප්‍රශ්නේ තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. තෙරුවන් සරණයි ජීවිතයේ යුතුයකම් උදාහරණ වශයෙන් මව්පියන්ට උවටන් දැසි දැසියන් සැලකිලි කිරීම ආදී දේ නොකිරීම අකුසලයක්. පහදා දෙනසේක්වා. කළ හැකියාව තිබේදී නොකිරීම අකුසලයක් කියලා තියෙනවා.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 දැන් හුදුවටම දැන් අපේ දැන් මෙහි අපිත් එක්ක ගිය පාර ආපු අපේ මේ පඤ්ඤාති කවුද අපේ හුදුහාමුදුරගේ නම සවන්නද? ලොකු හාමුදුරන්ගේ උපස්ථායක වෙලා ඉන්නේ දැන් මේ පඤ්ඤාසේ කරයි. පඤ්ඤාසේ කරාම නිකන් අපි වගේ නිකන් චිරිබිරිස් වගේ මෙතන වාඩි වුණා දැන් එන්න ලොක්කේ.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 ඒ නිසා බුදුරජාණන්සේ කියලා තියෙන්නේ එතන වෙන්න තියෙන උපස්ථානක් තියෙනවා කවුරුත් නැත්තම් නොකර හිටියොත් පව්. අපි මීළඟ ප්‍රශ්නට යමු හඳුනි ගරු ස්වාමින් වහන්සේ සිත මූලික අරමුණෙහිම තබාගෙන සිටීමෙන් පසු නිශ්චල තත්වයට පැමිණීම. වරහන් ඇතුලේ ඔබ වහන්සේගේ වචන විදිහට නම් රූප අත්පටිලාභය.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 ඒක දිගේ හුඟක් වෙලා ඉනකොට ඒක සාමාන්‍ය සංසිඳන ගතිය තමයි සෞඛ්‍ය සම්පන්න මනසක සිද්ධ වෙන්නේ. ඒ සංසිඳුනම සංසිඳන බව දන්නේ නමුත් කරදරයක් ආපු ගමන් තේරෙනවා. හරි මෙතෙක් කියලා තියෙන සංසිද්ධිය. දැන් මෙතන වේදනාවක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඒ කෙනා ඒ වේදනාව අරමුණු කරන්න පුළුවන්.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 ඒ නිසා හිටියොත් මේ මතුවෙච්ච ආනපානියත් එක්ක ඒ වෙන්නේ ඕක තැම්පත් වෙන එක තමයි. තැම්පත් වෙනකොට ආයෙ සංසිඳෙනවා. සංසිඳනකොට සංසිඳලා හිටින්නේ නැහැ. ආයෙ මොකෙන් හරි ඇවිස්සෙනවා වේදනාව, සද්දයක්. ඊට පස්සේ මේ පරිේශනම ආයෙ කරනවා. හිතන්න මේ පරිේශන එක පරියන්කයක් අතව 10 12 කෙරුවොත් එයාට තේරෙන්න පටන් අරගනී සංසිඳීමක් වෙනවා නම් ඇවිස්සීමකින් නතර වෙනවා. ඇවිස්සීමක් ආවොත් සංසිඳීමකින් නතර වෙනවා. මේ දෙක හරහා ආනාපානය හෝ තේමාවක් විදිහට ගමන් කළාට ඇවිසීම සංසිඳීම ආස්තික නාස්තික බව මේ දෙක විසෙහි පටන් ගන්නකොට නම් සංසිඳීම ලොකම ලොකු ජයග්‍රහණයක් ඇවිසීම ලොකුම ලොකු නරාවලක්. නමුත් නැවත නැවත වෙනකොට ඇවිසුණත් එකයි සංසිඳුණත් එකයි. ඒක තමයි වඩා උපේක්ෂාසගත වඩා తాදී වඩා මෝරච්ච මනස වෙන්නේ. ඒ නිසා මේ පළවෙනි චක්‍රය කරගෙනකොට දෙවෙනි චක්‍රය කරගෙන තුන්වෙනි චක්‍රය කරගෙනකොට පේනවා මේක මහා මල වාතයක් මේ නිකන් එකම දේ වෙනවා වගේ. නමුත් ඇම්ප්ලිටියුඩ් එක එන්න එන්න අඩු වෙනවා. ඒක නිකන් සාමාන්‍යයෙන් මකුළු දෙලක් ඇතුළේ අර කැරකි කැරකි කැරකි කැරකි මැදට යන රේඛාවක් තියෙන. ඒ රේඛාව දිගහැරලා ගත්තොත් බෙඩ් ස්ප්‍රින් එකක් වගේ. පළවෙනි චක්‍රය තමයි යෝග ජීවිතයේ අමාරුම එක. ඒකෙදී නිකන් සුලිසුලඟක් භූමිකම්පාවක් සුනාමියක් වගේ කරකැවෙනවා. කරකුණාට පස්සේ යෝගාසිතිය දිනුවයි කියලා. නෑ ඊට පස්සේ ඒහට පුංචි තවරවුමක් කරකැවෙනවා. එතකොට ආය අර දිසාංශ මේ මේ ස්පර්ශක රවුමේ කරකවගෙන යනවා. එතකොටත් යෝගාවචරයේ සෑහෙන හැඟුම් බරගතියක් න දැන් නම් දිනුන් දැන් නම් පරාද දැන් නම් හරිය දැන් නම් වැරදුණයි කිය. ආයෙ සැරයක් කරකවන කරුණ බෙන දිනුවත් පෙරදුනත් ওই රවුමේ යනවා.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 හැබැයි අර මහත්තයගේ ඔය හෙටත් ඒක අපි අපේක්ෂා කරනවා. ඒව හරියන්නේ නැහැ. අනිදාදී ආය දන ගාගෙන කුර ගාගෙන මුල්ලක ඉඳලා ලෑස්ති වෙන. ලෑස්තිලි වෙලා මතක තියාගන්න ඕනේ. ඒක පුළුවන් තරම් පළවෙනිවම කරකවා ගන්න ඇරලා නිකන් හරියට ජෙනරේටර් එක ස්ටාර්ට් කරනවා වගේ අමාරුවෙන් දාලා කරකවලා දෙවෙනි රවුමත් තුන්වෙනි රවුමත් හතරවෙනි රවුමත් යනවයි කියලා කියන්නේ අනික් කටේ නැගිටලා යනකොටයි භාවනාව අපේ පටන් අරගන්නේ.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 ඊට සක්මනේ පස්සේ ආයෙ ගනලා පරියන්කේට ගන්නත් පුළුවන්. ඉතින් ඒකේ තියෙනවා consistency එකක්. ඒ කියන්නේ අඳල පෙන්වන්න පුළුවන් සමීකරණයක් තියෙනවා. ඒක සරුවචනාංශික වැඩේ. අපි මේ පැත්තෙන් අතුලට එනවා වෙන්න පුළුවන් මේ පැත්තෙන් අතුලට එනවා පුළුවන් යටින් උඩට එනවා වෙන්න පුළුවන් උඩින් පල්ලෙහා ඒ ග්ලෝ එක කොයි පැත්තෙන් එනවද කියන්න බෑ හැබැයි හිත වෙන්නම් එක විදිය.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 ඒ කියන්නේ පවුල ඔක්කොමලා භාවනා කරනවා, භාවනා කරන කියන්නේ බැඳගෙන භාවනා කරන්න ඕනේ නැහැ. සාමාන්‍ය මයින්ඩ්ෆුල්නස් එක ඇප්‍රීෂিয়েට් කරනවා නම් අම්මයි තාත්තයි දුව දරුවෝයි අපි ඔක්කොම මේගොල්ලෝ රෙකග්නයිස් කර ගන්නවා මයින්ඩ්ෆුල් ෆැමිලිස් කියලා. ඒගොල්ල අතර දරුවන්ගේ රචනා, අම්මලා තාත්තගේ රචනා හුවමාරු කරනවා.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 108ක් කරුණු එදිනෙදා ගත කරනකොට අවුරුදු 12ක් ගෑන් ළමයෙකු අවුරුදු 4ක් ගෑන් ළමයෙකු ඉන්න මුළු සෙන්ටර් එකම රන් කරන පරණ සයන්ස් ටීචර් කෙනෙක් එයා පොතක් ලියලා තියෙනවා මම කිව්වා ඒක ඉන්ටර්නෙට් එකට දාමු කියලා කෝ ඉන්ටර්නෙට් එකට දෙන්නම් මට මේක පළ කරන්න ආසයි කියලා.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 මම මම තමාට පුද්ගලික ජීවිතේ ඇඟිලි ගන්නව වෙන්නේ නැති. පෞල් ජීවිතේ ඇඟිලි මම මේ අපේ මේ පොදු ධර්ම මණ්ඩපේ ඉතරයි විවේචනයක් ඉල්ලන්නේ. මට ඕනේ වෙච්ච සිද්ධියක් ඇත්ත වශයෙන් කියනවා දකින්න. එතකොටයි මට කියන්න පුළුවන් ඔය සත්‍ය කියලා අඳුරගෙන තියෙන්නේ මේ කොටි වලිගයක්ද දන්නේ. එහෙමනම් සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.